කන්තෝරුවට එන්නේ නිදාසේ ඉඳලා අත්ෙත් තෝරගන්න. ඒක කරන්න දෙන්නක් නෑ මේ කන්තෝරේ. මොකක් කරේ කියලා එකක් අත්දැක කරනවා. කොලියා කොලියා බෙන් උදේලා තමයි ඊයේ මාව කෑ මම ලකුණු කරපු ඩබල් ගාන හදනකොට උන් නිකම් රාජ ආරස්සුණන්සේ මම මහාන්තර කුමාරයා. Good morning, sir. Good morning. Sir, මේ මහාන්තර කුමාරයානේ. ඔව් මොකද අහන්නේ? නෑ සර් මම හදිසි ආපු නිසා. ආ. Ah, මම මේ හදිසි ඉන්ස්පෙක්ෂන් එක පරීක්ෂණය කරන්න යන හදිසි. පරීක්ෂණ මට ඉන්න සර්. ඉන්න ලොකම. ඔව්. අද ඉන්නවා මූන්ලයිට්. සංගෞරව කාය නැද්ද? අ ආ බුදුරේ බුද්ධ මාස්ටර් අයියෝ දැන් වෙලාව කීයද? ඇයි තමුසේගේ වෙලාව නැවතිලාද? තමුසේගේ ඔරලෝසු හදා ගන්නවා ඉතින් කරදර නොකර ලාස් වේගා කොහමද කියලා නැද්ද ඉතින්? එංගව ඒකත් පුළාත් දැක්කලත් තව කොහෙදයිදී තමුසේලා මේ කන්තෝරු දැකලා නැති මිනිස්සු වගේ නිකන් කතා කරන්නේ. යනවා ඉතින් ගීලා ටිකක් දවල්ලා එනවාකෝ. දැන් නැද්ද මේ මිනිස්සුන් වැඩ කරන පිළිවෙල? అయితే ఏం కాదు హలో సమావేశం మేమే మీ కుదిరైనా మమ్మల్ని ధన్యమే అండి దాన్ని ఇవ్వండి కమ్మకాదు మేము ఇక కోలియా కోమే కోమే కందూరు మీ దంగిన దంగిన దంగిన దంగిన మీ దంగిన కలదు జీవనం మీకు ఆంధ్రం మాట ఎందుకంటే నాకు සමසර බොහොම ලස්සනයි වැඩ ගන්න හැටි. නේද? දැන් මේ මේ මොකද සර් මේ සීම වගේ ආවේ නැත්තම් අලෙක කොබන මම. අලෙක කියන්නේ මොනවද මිස්ටර් මේක හත් පරීක්ෂණයක් සර්ප්‍රයිස් ඉන්ස්පෙක්ෂන් එකක්. ඇත්තටම එහෙම කියනකොට ඒවා කරනකොට සර් මේ මාසිකට කලින්වත් දන්නන්න එපා. එතකොට මම පාන්දරම ඉඳන් මම මිනිසුන්ට වැඩ කරන්න කියලා කියනවනේ. එහෙමනේ මේ මේකේ සිස්ටම් එක. ඒකවල කියන තරමට සර්ප්‍රයිස් කියන්නේ සර්ප්‍රයිස්. මේ ෆෝර්මල් සේරම හුලන්නේ හදිසිය ආවමයි. ඔන්න පිරිසිදු සර් මම සෑහෙන කාලයක් සර්ච් කරපු වෙන්නේ මම. අද ඒ මොන්ද නෙමෙයි මිස්ටර් මේ බයව තම්ත්‍රාට විරුද්ධව මේ මේ ස්ථාන විරුද්ධව ප්‍රතිස්ථාන කීයක් කරලා තියෙනවා. මේ සේරම ප්‍රතිස්ථාන බලන ප්‍රතිස්ථාන 10000 කරන මේ සේරම ප්‍රතිස්ථාන මං ආවේ යන්නේ එකයි බලන්න. මේ බලන මම කියන්නේ ආ මේ මොනවා කරන්නත් අපි ටී ටිකක් දීලා ඉතින් දෙයක් නැහැ මේ මේ බලනවා මිස්ටර් ප්‍රෙස්ටන් කියන්නේ සම්සරට මේ මේ බලු මේ මේ කාර්යාලයක් නව සේවකයින් ගිමන් හැරීමට යන අම්බලම මේ පාරන නිලධාරියක් ඒ කියන්නේ ඔහෙ කරන්නේ රේස් කොලේ බැලීම පමණයි සම්පූර්ණ බොරුවක් සම්පූර්ණ මිස්ටර් මේ සර් බාරි වුණා බාරි එහෙනම් අපි මේ ඒක නේද ඉන්දියා ප්‍රතිලක්ෂ ඉන්දියා ප්‍රතිලක්ෂ ඉන්දියා ප්‍රජමියයි මේ බලනවා මේ නිලධාරීන් රාජකාරියට එන්නේ 10න් පසුවේ ඇවිත් කොටා සංකර ආපස ගෙදර යනවා අම්මෝ සම්පූර්ණ මඩගැසීමක් කර මඩගැසීමක් මම කියන්න අපි මොනවා කරලා හ්ම් ගාගෙන මේ අපි උණු ආපටයක් උණු ආප උණු ආපයිසේ ආපසම් වෙනවා ආත්ම ඛණ්ඩ නෙමෙයි මෙතන තියෙන්නේ මේ බලනවා මේ පෙස්සන් වල කොහේ පාලනය ගැන මෙතන තියෙන්නේ මේ නාගය මේ එක්වරක් පැමිණිය අයෙකු නැවත පැමිණෙන්නේ නැත මහජනයාට කිසිම කරුසරුකමක් නැත විනීතකමක් නැත සම්පූර්ණ තරහකාරී මතයි වැඩි කරලා මම මෙතන මම කොයිතරම් මහන්සියද මේ වෙන කරන්නේ ඒක නෙමෙයි මේ කොයි වෙලාවකට අපි ඒ කාර්යය මේ බඩේ ඉන්න නිසා අපි මේ කොහොමද කරන්නේ? මේ බඩේ ඉන්න. මේ මේ මේ කොහෙද? මුසලට අමුතුවෙන් අමුතු ගිහිල්ලා ආන්න ඕන. එහෙම ගිහිල්ලා අර බේබිලෝනේ කලින් මණිපිට්ටුයි මස් කරින්න පුතු මස් කරින්න. අදාන එන සර් මටයි මේ <laughs> ආ ඉතින් සර් ඉතින් ඒ මොනවා කියන්නේ මොනවා මගට කියන්නේ නෑ මයිත් සාර ෂෝක් නෙමෙයි. අර කඩේ පොල්ලත් කඩේ ඉන්නාට සර් මේ කර්ණිය බලන්නේ නෑ ඒ තරම් හොඳ කඩයක්. ඒ තරම් රසගත. අනිත් එක හරියට මස් කඩේ කඩම සෙට් මස් කඩේ හරියම රසයි පත් මහන්න හුවා. තමයි අයිති මේක මනුපිට්ටු කතාවක් නේ මේක කොහොමද කරන්නේ? බලන්න මේ පෙස්සන් වල කියලා තියෙන්නේ තමයි දැන් මිස්ටර් කහ බතලෝ අපි මෙතනපත් කරේ මේ ස්ථානේ හරියට වලල් ලක්ෂණයට වැඩගෙන යන හින්දා බලන්න මහජනේ මොනවද මේ අපිට ලියලවන්නේ කියලා මේ මේ ස්ථානේ කියන මොහේ මොහේලගේ ආකල්පේ සම්පූර්ණ වෙනස් වෙන්න ඕනේ මෙතන වෙනස් කරන සම්පූර්ණ කලින් සම්පූර්ණ වෙනස් කරන සම්පූර්ණ වෙනස් කරන ඉතින් ගතන්නේ දැන් මම මේකේ හිතියක සර් සර් ඉතින් නැති මේ මේ මම සර් මේක අහන්න මම මෙතන හිතියට වෙන කිසිම කෙනෙක් මේ රාජකාරී කරන්නේ මෙතන වෙන මිනිහෙක් හිටියනම් ඌ මැරිලා ඌ වල දාලා ඒ වල උඩින් ගසු ඔන්න තාත්තේ පැත්තේ මොහොමද මේ මිනිස්සු අස්සලා ගස්සලා දෙන්නේ සුදා ගන්නවා එතන නේද මම මම මම මම මම නිකන් කියන්නේ ඔකම කරා අස්කරලා ඉන්න ගත්තාන් උත්තර කියලා ඔව් නේද ඒකට තත් ඇස්තක මම මගේ අද ඔව් මොකද බැරි මොකද මම චෙක් කරන්න බැරි ඉතින් ඒ ඒක පස්සේ මේකනේ ඉතින් කොච්චර මාරු කරනවද ගත්තත් උන් හැදෙන්නේ නෑ මං හැදෙන්නේ. මොකක්ද මේ උන් කරන්නේ රේස් ෆේස් කොල් බලනවාද? එතකොට මේ කාච් එකෙන් කරනවා. එතකොට සුළුට්ටු කරනවා. එතකොට කුඩු දානවා. වක්ටි වෙන වෙන දේවල්. ගෑන ළමයි ටික කරගත්තා. අනුන්ගේ මේස් කකුල් මේ ගොත ගත්තා. ඉතින් මේ කාලය ගත කරනවා. ඒක වැඩ කරන්නේ නැහැ. අයිද මට කතා කරගෙන වෙලාවක් නැහැ. මේ මේ මයික්ලයි ළමයි ඔක්කොම සර්විස් බංගලෝරේ ඉන්නේ. සර් මේ ආගම ඇයි නිල රාජකාරිය කාය මම කොමල ෆැමිලි ඔක්කොම තරගෙන ආවේ. ආවේ එතන සර්විස් බංගලෝරේ ගිහලා කලාවේ. අම නිල වාහනේ නිල රාජකාරිය බඩු හැ බඩු හැ බඩු හැ තමයි අපිට කරන්නේ නැහැ නෑ නෑ नहीं नहीं පොඩේ පොඩේ පොඩේ පොඩේ පොඩේ තාම 10 පවුණ විතරයි මහතුරු කවුරුක්වත් නැහැ හරහා ගන්නilla. එදී අවමක් ගහලා එන්නේ මොකද අපේ මහත්යව අපේ ලොකු මහත්යෙක් එක්ක කරනවා. මම මේකට දැන් කුමාරයක් ආවා. අපි දැනගන්න. මේ මේ සම්පූර්ණ දැනගන්න මෙතන ජීවිතේ සබ්ජෙක් ක්ලාක් ඉන්නකොට චීෆ් ක්ලාක් නැහැ. චීෆ් ක්ලාක් ඉන්නකොට ලෙජර් ක්ලාක් නැහැ. ලෙජර් ක්ලාක් ඉන්නකොට බුකින් ක්ලාක් නැහැ. මේ ඔක්කොමලා ඉන්නකොට කොළදික කියන්නේ පියුම් නැහැ. මම අහන්නේ මේක ඉන්න මහත්තුරු. මේ චීෆ් කරන්නට කිරිබඩු ආයද? මේ ඔය විදිහට කලින් ආවේද කවද්ද? කලින් කිව්වේ 20% මම ආවා. 20%